ධර්මානුශාසනාව මේ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ 2021 පෙබරවාරි 30 වෙනිදා අකවත් වී වදාළ කෝප්පේ ශ්‍රී කල්‍යාණී සාමසේ ධර්ම මහසන්ත සභාවේ කෝප්පේ රජමහා විහාර පාර්ශවයේ උපාධ්‍යාය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 ඉන්තු චෝරේහි දුහරං සීලං යාව ජරා සාදු සද්ධා සාතු පටිච්චිතා පඤ්ඤානරාණං රතනං පුඤ්ඤං චෝරේහි දුවරං තේ කරුණාවන්ත පින්නතුන පින්නතිනේ අද මේ ධර්ම දේශනාව සඳහා මා ප්‍රකාශ කළ ගාථා ධර්මය සංයුත්ත නිකායට අයිති දේවතා වර්ගයේ සඳහන් වෙන ජරා සූත්‍රය නමින් හැඳින්වෙන සූත්‍රයට අයිති ගාථා දෙකක්. මේ ජරා සූත්‍රය නැත්නම් මේ ගාථා දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න හතරකට පිළිතුරු වශයෙන් මුල්ගාථාවෙන් සඳහන් වෙන්නේ ඒ දේවතාවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න හතරක් ඇහුවා ඒ ප්‍රශ්න හතර ඇතුළත් ගාථාව තමයි මුල් ගාථාව. ඒ ගාථාවේ සඳහන් වෙනවා කිංසු යාව ජරා සාතු. එතන ජරා කියලා කිව්වේ යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තුල වයෝ වෘද්ධත්වයට පත් වෙන නැත්නම් ඒ ජීවිත කාලය තුලම මොනවා ආරක්ෂා කළොත් හොඳයි කිංතු යාව ජරා සාත් ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් ඒ దేవතාව අහනවා කිංතු සාදු ප්‍රතික්ෂිත කවර පදනමක් මත කවර අත්විවරමක් මත ජීවිතය සකස් කරගත්තොත් පිළිටුවා ගත්තොත් හොඳයි. තුන්වෙනි ප්‍රශ්නයෙන් අහනවා චින්තු නරාණං රතන. විශේෂයෙන් මිනිසෙක් වශයෙන් ඇති කරගත යුතු, ලැබිය යුතු, රැස් කරගත යුතු උතුම්ම රත්නය මොකක්ද? හතරවෙනි ප්‍රශ්නය අහනවා චින්සු චෝරේහි දූහරා. හොරුන්ට පැහැර ගන්න බැරි වස්තුව මොකක්ද? ඒකට ප්‍රශ්න හතරයි. එකක් යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ මුළු ජීවිත කාලය තුළ කවරක් ආරක්ෂා කළොත් හොඳයිද කියන එක. දෙවෙනි එක ඒ ජීවිත කාලය තුළ ඔහුගේ ඒ ජීවිත රටාව, ජීවිත පැවැත්ම කවර අත්විවරමක් මත, කවර පදනමක් මත පිහිටුවා ගත්තොත් හොඳයිද. තුන්වෙනි කාරණය මේ යම් කිසි පුද්ගලයෙක් නැත්නම් මිනිසෙකුට රැස් කරගන්න අවබෝධ කරගන්න තියෙන උතුම්ම වස්තුව මොකක්ද? හතරෙන් ප්‍රශ්නානවා කිංච චෝරේහි දූහරං හොරෙකුට පැහැර ගන්න බැරි වස්තුව මොකක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්න හතරට දුන්න පිළිතුරු තමයි බුදුහාමුදුරුවෝ ඔය දෙවෙනි ගාථාවෙන් ප්‍රකාශ කළේ. කිංසු යාව ජරා සාතු කියන පළවෙනි ප්‍රශ්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙන්වන්න කරනවා සීලං යාව ජරාසාතු යම් කිසි පුද්ගලයෙක්ගේ ජීවිතයක පටන් ගැනීමේ ඉඳලා අවසන් හුස්ම හෙළෙන තුරු ඒ පුද්ගලයා සිල්වත් ජීවිතයක් සීලාචාර ජීවිතයක් ගත කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ මුළු ජීවිත කාලය තුලම සිල්වත්, සීලාචාර, හැදිච්ච ගතිගුණ ඇතුව යම් කෙනෙකුගේ ජීවිත රටාව ඉදිරියට පවත්වාගෙන යනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඊළඟාව ජරාසාර. සත්තා සාධු පතිත්තිත. දෙවෙනි ප්‍රශ්නේ උත්තර දෙනවා කින්තු සාධු පතිත්තිත. උත්තරේ මොකද්ද? සද්ධා සාධු පතිත්තිත. යහපත් ලෙස තමන්ගේ හැඟීම් තමන් තුළ පහළ වෙන හැඟීම් යහපත් කරගෙන ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. කිංසු නරාණං රතනං තුන්වෙනි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උත්තර දෙනවා. පඤ්ඤා නරාණං රතන. මිනිසෙකුට ඇති කරගන්න ඕන කරන, රැස් කරගන්න ඕන කරන ඊටාම වටිනාම වස්තුව තමයි බුද්ධිය නැත්නම් ප්‍රඥා. කිංසු චෝරයේහි දූහරං හොරෙකුට පැහැර ගන්න බැරි වස්තුව මොකද්ද? පුඤ්ඤං චෝරයේහි දූහරං යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුල පින් සිතුවිලි වර්ධනය කර ගන්නවා කුසල් රැස් කර ගන්නවා ඒ රැස් කර ගන්න පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය කිසි කෙනෙකුට පැහැර ගන්න බෑ හොරෙකුට පැහැර ගන්න බෑ ඔකයි බුදුරජාන් වහන්සේගේ පිළිතුර. මේක අපේ ජීවිත අපි සනසිල්ලේ යහපත් දෙස ගත කළා මොඩින් ජීවත් වුණා කාටවත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් නොකර ජීවත් වුණා ධාර්මික ජීවත් වුණා එහෙමත් නැත්නම් අපි නිවැරදි ජීවිතයක් ගත කළා කියන එකට මේ පිළිතුරු හතරේ අන්තර්ගත වෙලා තියෙන වැදගත් කරුණු රාශියක් මේ අපේ ජීවිත කාලය තුළ මේ බුදුජානක මහසේගේ ධර්මයේ බණීම සඳහන් වෙනවා සැප හතරක්. එක සැපයක් තමයි අත්‍යසුඛය. අත්‍යසුඛය කියලා කියන්නේ දැන් ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය කරන භවභෝග සම්පත් අපට තියෙනවා. ජීවිතය ගෙන යාමට අවශ්‍ය කරන භවභෝග සම්පත් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් යම් කිසි කෙනෙකුට සතු වෙලා තියෙනවා නම් ඒ භවභෝග සම්පත් වලින් අනුනව ජීවත් වෙන්න ලැබීම එහෙමත් නැත්නම් අපේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත්, නිවාස, ඒ වගේම අපට ආදරයෙන් උපකාර සත්කාර සම්මාන කරන කිසියම් නෑදෑ පිරිසක්, ඒකතුම් පිරිසක් ඉන්නවනම්, හොඳ යහපත් කල්යාණ මිත්‍රයන් ඉන්නවනම් ඒකට කියනවා අත්‍ය සුඛය. ඒ යම් තියෙන දැන් අපිට කාටවත් තේරෙනවා අපිට අවශ්‍ය වෙලාවට අපේ ආහාර වේලා අපිට සපයා ගන්න බැරි නම් අපිට අවශ්‍ය ඇඳුම පැළඳුම අපිට සකස් කර ගන්න බැරි නම් ඒ වගේම අපිට අවශ්‍ය වෙලාවට දෙදක් දුකක් කරදරයක් ඇති වුණාම අවත් මේ බෙහෙත් හේත් ටික සපයා ගන්න බැරි නම් අපට වාසයට නිවාසයක් නැත්තම් ඔක්කොටම අර අර සම්පත් වගේම නිවාසයක් අවශ්‍යයි. නිවාසයක් නැත්. අපි ඒ ඒබඳු පුද්ගලයෝ මොනතරම් අසහනයකින්, කරදරයකින්, දුකෙන්, අපහසුයෙන් ජීවත් වෙනවා. ඒව නැත්තම්. ඒකට ඒව තියෙන එක ඒ ඒ සම්පත් යම්කිසි කෙනෙකුට තියෙන එක ලබා ගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒකට අපි කියනවා අත්‍ය සුඛය. යමක් තියෙනවා. ඊළඟට අනිත් සුඛය බුදුහාඳුර පෙන්වන්න කරනවා භෝග සුඛය. භෝග සුඛය කියලා කියන්නේ සමහර විට ඇතම් පුද්ගලයන්ට සම්පත් තියෙන. සල්ලි වෙන මුදල් තියෙ දෙපොළ තියෙන. නමුත් සමහර පුද්ගලෝ ඒ ලබන සම්පත් ලබාගෙන තිබෙන සම්පත් රැස් කරගෙන තිබෙන සම්පත් පරිභෝගයට ගන්නේ නැහැ. පරිභෝගයට ගැනීමේ ශක්තියක් නැහැ. සමහර විට ඒ පුද්ගලයාගේ චිත්ත තුල පවතින දැඩි ලෝභය ඒ වස්තුවට තියෙන තෘෂ්ණාව අවශ්‍ය ආහාර ඇඳුම් පැළඳුම් බෙහෙත් අනිත් නිවාස ආදී සපයා ගන්න මේ මුදල් වියදම් කළොත් මේ සම්පත් වියදම් කළොත් මට අයිති වෙලා තිබෙන මේ ධනය වැය වෙනවා ඒ නිසා ඒවට ඇති ලෝභය දැඩි ලෝභය ආසාව නිසා සමහර විට අවශ්‍ය දේට අවශ්‍ය දේවල් මේ අවශ්‍ය විදියට වියදම් කරන්නේ. එතකොට ඒ අයට ඒ ලබාගත් සම්පත් වලින් ප්‍රයෝජනයක් නැහැ. දැන් සමහර විට මේ පින්තුන්ට හිතෙන්න පුළුවන් සම්පත් තියනවා නම් සල්ලි මුදල් තියනවා නම් එහෙම කරගන්න බැරි අය ඉන්නවා කියලා. අපේ බණ පොතේ සඳහන් වෙනවා. එහෙම දැන් මේ කවුරුත් දන්නවා ඇති මත්තකුණ දෙක කතාව අපි මේ ධර්ම බණ කතා කියලා කියන පිළිතුරු ඉන්නවා මත්තකුණ්ඩලී කතාව. මත්තකුණ්ඩලීගේ පියා මහා ධනවතෙක්. මහා ධනවතෙක්. විශාල වස්තු සම්භාරයක් තිබුණා. පරම්පරාවෙන් පරම්පරාවට රැස් කරපු විශාල ධන සම්පත්. ඒකට එකම පුතා තමයි එකම පුතා හිටියේ ආ තමයි මත්තකුණ්ඩලී. ඒ මත්තකුණ්ඩලී කියන නම හැදුනේ දැන් ඒ කාලේ සිරිතක් තිබිලා තියෙනවා ඒ ඒ ළමයිගේ තමන්ගේ දරුවන්ගේ කනට රන් ආභරණයක් හදලා පළදෙවි. මෙයා කල්පනා කළා මගේ පුතාගේ කර්ණ ආභරණය කන්ට පළඳින ආභරණය ඒ කාර්මිකයෙකුට ඒ කර්මාන්තයේ ඉදිරි කෙනෙකුට කියලා හැදෙව්වොත් එයාට විශාල මුදලක් වියදම් කරන්න. ඉතින් ඒක මගේ මුදල් නැති වෙනවා. විනාශ වෙනවා. වැය වෙනවා. ඒ නිසා එයා කලේ මොකද රත්තරන් ගුලියක් අරගෙන තාත්තා කලේ මොකද රත්තරන් ගුලියක් අරගෙන ඒක මෙතියක් අරගෙන තනක තියලා වට කරලා වට කරලා වම් කරලා කණේ පෙරනවා. මත්ත කුණ්ඩලී කියලා නම හැදුනේත් ඒ කරුණාභරණය කරදීමින් පස්සේ. ඊළඟට මේ එකම පුතා එකම පුතාට තදබල අසනීපයක් ඇතිවෙනවා. එයා කල්පනා කළා වෛද්‍යවරු ළඟට දොස්තර මහතුරු ළඟට අරගෙන ගිහිල්ලා දොස්තර මහතුරු ගෙන්නලා වෛද්‍යවරු ගෙන්නලා බෙහෙත් හේත් කරන්න ගියොත් විශාල මුදලක් වැය කරනවා. ඒ නිසා මෙයා මේ තාත්තා නැත්තම් ඒ සිටුවරය කරේ මොකද්ද? වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අහනවා මේ මේ වගේ මේ මේ ලක්ෂණ තියෙන රෝගයක් ඇති වුණාම ඔයගොල්ලෝ මොනවද දෙන්න බෙහෙත්? ඉතින් කියනවා අහවල් අහවල් දෙනවා අහවල් සම්මුම දෙනවා විදිහට කිව්වම ඒක ඇවිල්ලා හදලා දෙනවා. වෛද්‍යවරයෙකුට පෙන්නේ. ඇයි? වෛද්‍යවරයෙකුට පෙන්වෙන්නේ නැත්තේ වෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් හේත් කරන්න ගියොත් වෛද්‍යවරයාට ගාස්තු ගෙවන්න වෙයි, බෙහෙත් හේතුට ගාස්තු ගෙවන්න වෙයි කියන දැඩි ලෝභය. අන්තිමට දෙසා ඒ අසනීප වැඩුණා, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වුණා. දැන් මේ පුතා මරණාසන්න මංචකේ. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ඒ පුතා කුසල් මෝරපු පිනක් ඇති පුද්ගලයෙක් බව දක්ව ලැබුණා. මේ බුදුහාමුදුරන්ගේ චිත්තත් වෙනවා අලුයම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මගෙන් පිහිටක් ලැබිය යුත්තේ කවුද? අද මම මගේ පිහිට ලබාගෙන සැනසුමක් ලබා ගන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා බලලා එබඳු පුද්ගලයෙක් උන්වහන්සේට දකින් ලැබුණොත් උන්වහන්සේගේ කාරුණික භාවයට යොමු වුණොත් ඒ පුද්ගලයා ළඟට බුදුහාඳුර වැඩම කළා කිසියම් උපකාරයක් කරන එක තමයි උන්වහන්සේගේ බුද්ධ චර්යේ දිනචර්යාවෙහි එක් වැදගත්ම මූලික ලක්ෂණයක්. ඉතින් මේ එදා බුදුහාඳුරෝ මේ මත්කොණ්ඩිය දකින්න ලැබුණා බුදුහාඳුර එතන ගිහිල්ලා මත්කොණ්ඩියට බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය පෙනෙන්න ඇදුවා. ඉතින් මත්කොණ්ඩිය දැන් එලිමහනේ තාත්තා කල්පනා කළා මේ මගේ පුතා ලෙඩ වෙලා ඉන්නවා ලෙඩ බලන්න මගේ නෑදෑයෝයි යාළුවෝයි ගේ ඇතුළට ගියොත් මගේ වස්තු සම්භාරය දකි කියලා පුතා මේ ස්ටෝප් එකේ ශාලාවේ තැබ්බා. ඉතින් මේ මත්කොණ්ඩලී බොහොම අපාරුවෙන් අසාධ්‍ය වෙනකොට මේ මහැල්ල බැලුවා. බුදුහාඳුර. බුදුහාඳුර කියලා ඇති බොහොම ලස්සන රූප සම්පත්තියක් ඇති ස්වාමීන් වහන්සේ නම. ඉතින් හිතේ පැහැදීම ඇති වුණා. අපි ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ ශ්‍රද්ධාව ඇති වුණාම සිතේ තියෙන අපවිත්‍ර හැඟීම් යටපත් වෙනවා. අපවිත්‍ර හැඟීම් කියන්නේ දැන් අපි අපේ හිත කොයිතරම් වැරදි ආකල්ප වලින් ගත වෙනවද කියලා අපි කාටවත් හිතා ගන්නත් බෑ. අපි කොයිතරම් හොඳ ගතිගුණ ඇතුළේ ජීවත් වෙන විදිහ කරත් අපට මේ සිසි නොවන අපේ සිතට නොගැලපෙන අරමුණු වල තමයි අපට මොන පන්සිල් වෙන්නේ මේ සමාධිය තුළ. එතකොට ඒ හේතු කොටගෙන අපට ඒ කාරණා අවබෝධ කරගැනීමේ බුද්ධියක් නැතිකම හේතු කොටගෙන ඒ අරමුණු වලට යොමුනාම අපේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ කලබෙනවා. ලෝභ සාගත සිතක් ඇති වුණාම ඔන්න අපේ හිත එක්තරා විදියක නොමගට ගියා. ද්වේෂයක් හටගත්තාම අපේ හිත වැරදි පැත්තට යොමු වෙනවා. මෝහයක් ඇති වුණාම අපේ සිත වැරදි පැත්තට හැඟුණා. ඒකට මේ සාමර්ථ්‍ය සංකල්ප නිසා වැරදි අදහස් නිසා වැරදි සිතුවිලි නිසා අපේ ඒ වැරදි සිතුවිලින් යුක්තව අපි යමක් කරනවා නම් යමක් කියනවා නම් යමක් හිතනවා නම් ඒවා වැරදි වල වැරදි පැත්තටයි වෙන්නේ. වැරදි මේ ආකල්ප වලට. පාපී සිතුවිලි වලට බර වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. අදුත්තේන මනස. වේදම්පති කියන බණ පොතේ තියෙනවා. මුල්ම ගාථා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසා චේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛ මන්නේති චක්ඛංව භාතෝ පදං ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ සිත තමන්ගේ සිතට ලැබෙන මේ පව් අකුසල් සිතුවිලි උපදවන අරමුණු අනුව සිත දූෂිත බවට පත් වෙන පදුත්තේන මනසක් දූෂිත බවට පත් වෙනන් පස්සේ වැරදි පැත්තට යොමු වෙනන් පස්සේ ඒ වැරදි දූෂිත සිතක් ඇති පුද්ගලයා යමක් කිව්වොත් ඒක පාපයක් වෙනවා වැරදි වැරදි වචනයක් වෙනවා යමක් කෙරුවොත් ඒක වැරදි ක්‍රියාවක් වෙනවා. යමක් හිතුවොත් ඒක වැරදි සිතුවිල්ලක් වෙනවා. ඒකට වැරදි ක්‍රියාව, වැරදි වචනය, වැරදි සිතුවිල්ල ඇති පුද්ගලයා කරන දෙයක් තිබෙනවා නම්, හිතන දෙයක් තිබෙනවා නම්, කියන දෙයක් තිබෙනවා නම් ඒවා ඔක්කොම වැරදිකි. ඒ වැරදි වලින් ඇති වෙන්නේ පාපි සිතුවිලි පව්. ඒ පව් ඇති වුණෙන් පස්සේ ඒ පාපයට යොමු වෙච්ච පුද්ගලයාට නැවත ආපහු එන්න වෙන්නේ දුක් සහිත ජීවිතවල තමයි එයාට මේ යොමු වෙන්නේ. දුක් සහිත ජීවිතවල තමයි එයාගේ ජීවිතය ඊට පස්සේ වැටෙන්නේ. සතෝනම් දුක්ඛ මන්නේති චක්කංව වහතෝ පතං චක්කංව වහතෝ පතං කියන්නේ දැන් කරත්තයක ගුණෙක් බඳිනවා. ගුණා තමයි කරත්තය අදින්නේ. ඒ ගුණාට මේ කරත්තය ඇදගෙන යනකොට ওই තරම් කරදරයක් වෙනවා. අපි හිතමු කරත්තේ පුරාම පිරෙන්ට බඩ පුරවලා තියෙනවා. ගුණා දක්වනවා. ඒ දක්වන මිනිසා කරුණාවකුත් නැහැ. ඉතින් පාරේ මේ කඳු තියෙන්න පුළුවන්. පල්ලම් තියෙන්න පුළුවන්. මේව ඇදගෙන යනකොට ඒ ගුණාට ඒකෙන් නිදහස් වෙන්න බෑ. මට දැන් යන්න අමාරුයි. මට ටිකක් විවේක ගන්න ඕන. මට සැනසille ඉඳලා යන්න ඕන කියලා කියන්න බෑ. එතකොට අයිතිකාරයාගේ මේ පහරට ලක් වෙනවා. ඒ ගුණා පසුපස යන කරත්තය. ගුණා පසුපස යන කරත්තේ ගුණාට දුක් කරදර වේදනා ගෙන දෙමින් කරත්ත රෝධය කරකිනවා වගේ. ඒ පාපී සිටිවිලි වලින් යුක්ත පුද්ගලයා විසින් යම් පාප ක්‍රියාවක් කළොත් යම් පාපී වචනයක් පාවිච්චි කළොත් යම් පාපී වචනයක් පාවිච්චි කළොත් යම් දූෂිත හිතවිල්ලක ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ ඇති වෙනවා තමයි වැරදි හිතවිලි. ඇති කළොත් ඒ සියලුම ක්‍රියාවන්, ඒ සියලු වචන, ඒ සියලු සිතුවිලි නිසා ඇතිවෙන්නේ පාපය. ඒ පාපී පුද්ගලයාට ආයේ සතර ගමන් කරන කාලය තුල සැනසෙල්ලක් ඇතුව සතුටක් සොම්නසක් ඇතුව හොඳ නෑදෑ පිරිස් ඇතුව භවෝග සම්පත් ඇතුව ජීවත් වෙන්න හම් වෙන්නේ එයාට හැමදාම දුක් සහිත ජීවිත ගත කරන්න වෙනවා. එතකොට මේ වගේ දේ මේ ලෝභය, ద్వේෂය, මෝහය වගේ සිතුවිලි නිසා ඇති වෙන හැඟීම් වලින් යම් කිසි පුද්ගලයෙකුට සැනසෙල්ලක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ බණ පොතේ සඳහන් වෙනවා අත්‍යචුක භෝග සුඛ අර භෝග සුඛයන්පත් මේ යම් කිසි දෙයක් මේ පරිභෝග කිරීම ඒවා තිබුණට සමහරට අර මම කියපු කතා වගේ පෙන්නපු ධර්ම කතා වගේ මට කුණ්ඩලීගේ තාත්තා චරිතය වගේ දැන් වලින් අපිට පේනවා ඒවා ප්‍රයෝජනට ගන්න බැරි අවස්ථාවල් ඒක පැත්තෙන් අනිත් පැත්තෙන් භවභෝග සම්පත්තියන සමහර විට අපිට ඒවා ගැන අවබෝධයක් අගයක් තේරුම් ගන්න බෑ. බුද්ධිය නෑ මන්ද බුද්ධිකයි. ඒ මන්ද බුද්ධික භාවය නිසා ලැබෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බෑ. අපි දැන් කරලා තියෙන සමහර අවස්ථාවල සමහර හොඳ මහෝපියන්ගේ දරුවෝ ඉන්නවා. ඒ අය හරීම කිසිම බුද්ධියක් නැහැ. යමක් තේරුම් ගැන ගැනීම ශක්තියක් නැහැ. ඒ වගේ අයට ඒ මුදල් ඒ සම්පත් ලැබුණාට පරිභෝග කරගන්න පුළුවන්. සමහරට සදාකාලික රෝගී ඉන්නවා. ඒක එක නයි කර්ම ශක්තිය අනුව. රෝගීන් උනායි රෝගී භාවයට පත් වෙනයි පස්සේ සමහර ඉන්නවා ඔය සදාකාලිකවම තමන්ගේ ජීවිත කාලය තුල ඔය ඒ ආයතන වල ඒ රෝගීන් නවත්තන ඉන්න තියෙන ආයතන තියෙනවා ඒවයින් ඉඳන් සදාකාලික රෝගේ. ඉතින් මේ වගේ සම්පත් තිබුණට යම් කෙනෙකුට ඒවා පරිභෝග කිරීමේ ශක්තියක් නැත්තම් අර භෝග සුඛය කියන එක නැහැ. ඊළඟට අත්‍යසුඛ භෝග සුඛ අනනසුඛ. අනනසුඛ කියලා කියන්නේ අපි ඉතින් කොහොම හරි ජීවත් වෙනවා. හැබැයි එදිනෙදා අපේ ජීවිතයට අවශ්‍ය කරන යමක් ලබා ගැනීමට සමහරු හතර අතේ ණය වෙලා ජීවත් වෙනවා. හතරාතේ ජීවත් වෙන්නේ. සමහර අපේ තුමු යම් කිසි පුද්ගලයෙක් යම් කිසි රැකියාවක් කරලා යම් කිසි වේතනයක් ලබනවා. සමහර විට අපට දැනගන්න ලැබෙනක් අකලක් තියෙනවා. ඒ පුද්ගලයාට ලැබිච්ච ලැබෙන ඒ වේතනය මාසේ අන්තිමට ලැබෙනකොට ණය ගවන්න බැරි වෙනවා. ආයෙත් ඊළඟ මාසේ ණය වෙනවා. ඊළඟ මාසේ පදිය ගන්නකොට ණය. ඉතින් මේ වගේ ණයබරෙන් නිදහස් වෙනවා නම් ණයබරෙන් යුතුව ජීවත් වෙනවා නම් ඒකත් සත්‍යක් නෙවෙයි. එහෙම නැතුව ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක අනන්ත සුඛය. මේ ඔක්කොටම වැඩිය බුදුහාඳුර පෙන්වම කළා වැදගත්ම මේ දේ කියලා වැදගත්ම සැපේ කියලා අනවජ්‍ය සුඛේ. අනවජ්‍ය සුඛේ කියලා කියන්නේ මගේ ජීවිත කාලය තුල මම මේ ගත කරන මගේ ජීවිත කාලය තුල මම කිසි වැරද්දක් කළේ නැහැ. වැරද්දක් කළේ නැහැ. මගෙන් වැරද්දක් වැරද්දක් කෙරුණේ මම මගෙන් පාපයට යොමු වෙච්ච දෙයක් කෙරුණේ පව් කළේ නැහැ. අනිත් අයට ණය ගැතුව ජීවත් වෙන්නේ කියලා යම්කිසි කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ අනවජ්‍ය සුඛය කියලා. එතකොට මේ අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියන මේ සනසිලිමත් ජීවිතයට අවශ්‍ය කරන සම්පත් අපට ලැබුණොත් ඒක මොනතරම් සනසිල්ලක්ද සතුටක්ද සොම්නක්ද ඒතර බුදුරජාණන් වහන්සේ අතෙන් දේශනා කළා ශ්‍රීලං යාව ජරාසාද ශ්‍රීලං යාව ජරාසාද ශ්‍රීලං යාව ජරාසාද කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ ජීවිත කාලය තුළ සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඒක තමයි වැදගත්. ඒක තමයි උතුම්. ඒක තමයි අගය කළ යුතු. එතකොට සීලං යාව සීලය කියන්නේ මොකද්ද කියලා අපි දැන් අවබෝධ කරගන්න. අපි යොමු කරන්නේ. සීලය කියලා කියන්නේ ආචාර සම්පන්නව ජීවත් වීම. ආචාර සම්පන්නව ඒකට සදාචාර කියන්නත් පුළුවන්. සීලය කියන්නත් පුළුවන්. හැදිච්චකම කියන්නත් පුළුවන්. ධර්මානුකූල ජීවිතය කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ වචන වලින් පාවිච්චි කරන පාවිච්චි වෙන අර්ථයට සුදුසු වන පරිද්දෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් ඒ බුදුහාඳුර දේශනා කළා ඒක තමයි ඒ පුද්ගලයාට සැනසෙල්ලක් සතුටක් සොම්නසක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මිනිස් මිනිසෙකුගේ කෙනෙකුගේ ජීවිතයේ ආරම්භයේ ඉඳලා අවසන් හුස්ම හෙළෙන තුරුම අවසන් හුස්ම හෙළෙන තුරුම සිල්වත්ව ජීවත් විය යුතුයි. දැන් අපි කල්පනා කරනවා මේ සිල්වත්ව ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? සිල්වත්ව ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? දැන් අපේ බණ පොතේ සඳහන් වෙනවා සිල්වත්ව ජීවත් වෙනවා කියලා කියන්නේ පානාති පාතාදීහිවා විරමන්තත් වත්ත පටිවත්තං වා පූරෙත්තස චේතනාදයෝ ධම්මා සීලං පානාති පාතාදී හිවා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පූරෙන්තස්ස චේතනාදීව ධම්මා සීලං. ඒතකොට චේතනාදීව ධම්මා. අපේ සිත් සතන් තුළ ඇති වෙන සිතිවිලි තමයි ඒකට මූලික වෙන්නේ. අපේ සිත් සතන් තුළ පහළ වෙන යහපත් සිතිවිලි තමයි මේ සීලය කියන්නේ. ඒකට කොහොම යහපත් සිතිවිලිද පානාති පාතාදී වා විරමන්තස් ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන්ගෙන් වෙන්වන ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන්ගෙන් වෙන්වන පුද්ගලයාගේ සිතේ පහළ වෙන සිටිවිලි තමයි සීලය සීලය ඊළඟට වත්ත ප්‍රතිවත්තං වා පූර්ෙන් පස්ස වත් පිළිවෙත් සිද්ධ කිරීමෙන් යම් කිසි පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන යහපත් සිටිවිලි තමයි සීලය කියලා කියන්නේ. එතකොට පාණාතිපාත මෙතන තියෙනවා අවස්ථා දෙකක්. එකක් නොකල යුතු දේ නොකිරීම. කල යුතු දේ කිරීම. එතකොට නොකල යුතු දේ නොකිරීම කල යුතු දේ කිරීමත් යම් කිසි පුද්ගලයෙකු විසින් සිද්ධ කරනවා නම් ඒක තමයි සීලය කියන්නේ. ඒකට නොකල යුතු දේ කියන්නේ මොනවද? දැන් අපි දැන් මෙතන මේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර අපි පන්තිල් සමාදන් ධර්ම දේශනාවක් පවත්වන අවස්ථාවකදී වෙන්න පුළුවන් වෙනත් ආගමික කටයුත්තක් සිද්ධ කරන අවස්ථාවකදී වෙන්න පුළුවන් අපේ බෞද්ධයන් තුල තිබෙන ඉතාමත්ම වැදගත්ම ගුණ ධර්මයක් තමයි සිල්වත් වීම. සිල්වත් වීම. දැන් අපි ධර්ම දේශනාවට පෙර පන්තිල් සමාදන්. ඒයි ධර්ම දේශනාවට පෙර පන්සිල් සමාදන් වෙන්නේ අපි මේ ධර්ම දේශනාවට සමන් දෙන ධර්ම දේශනාවට සහභාගී වෙන අවස්ථාවේ මේ පටන් ගන්න අපි අපේ ජීවිතය යහපත් පැත්තට හරවගත්තා. දැන් බුදුහාමුදුරන් මල් පහන් පූජා කරන්න ගිහලා දැන් බුද්ධ පූජා දාන අපි හිතමු දානයක් සකස් කරනවා. අපි දානය සකස් කරන්න සකස් කරන දෙතන මේ ඒ කටයුතු සම්බන්ධ වෙලාදී අපේ බෞද්ධ පින්නතුන් කියන්නේ පන්තිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා. පන්තිල් සමාදන් වෙලා තමයි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ. ඇයි? පිරිසුදු පිරිසුදු සත්‍යයටපත් වෙලා. යහපත් සිතිවිලි වලට තමන්ගේ සිත යොමු කරලා. මතකවත් පූජා කරන ආ පන්තිල් සමාදන්. ඇයි? යහපත් පැත්තට හොඳ පැත්තට අපේ සිත යොමු කරලා. ඒ නිසා වැදගත් සෑම අවස්ථාවකදීම පන්තිල් සමාදන්. අපි සමහරට අවස ඔක්කොම මේ වැඩ කටයුතු අවසන් කරලා නින්දට පෙර පන්සල් සමාදන් වෙනවා. අපේ බෞද්ධ ගෝවි මහතුරු හේනක් වැඩ කරන්ට කුඹුරක් වැඩ කරන්ට වෙනත් එයාගේ ඒ කටයුතු ප්‍රකාරම් ගන්න යනවා. පන්සිල් සමාදන්. ඒක තමයි අපේ සිරිත. ඒතර පන්සිල් සමාදන් වෙන්නේ ඇයි? හොඳ යහපත් පුද්ගලයෙක්, පිරිසිදු ගතිගුණ ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ අපි ඒක කරන්නේ. ඒකට මම කියන්නේ පානාතිපාතා දිහිවා විරමන්තස. ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියලා. එතකොට මේ සිල්වස් කියන එකේ තියෙනවා අවස්ථා දෙකක්. එකක් මොකද්ද? වැරදි අත්හැරීම. වැරදි අත්හැරීම කියලා කියන්නේ නොකල යුතු අනුගමනය කළ යුතු මේ වැරදි ආකල්පයෙන් වෙන්වීම. වත්තපටිවත්තන් මා පූර්වෙන්තස්ස කියලා කියන්නේ කළ යුතු දේවල් වලට හිතියම් කිරීම. ඒක තවත් පැහැදිලි කර තියෙනවා මේ සීලේ කොටස් දෙකක් තියෙනවා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල. චාරිත්‍ර සීල කියන්නේ චාරිත්‍ර කියලා කියන්නේ සීල කියන්නේ අපි අනුගමනය කළු යහපත් දේවල්. යහපත් දේවල්. වාරිත්‍ර කියලා කියන්නේ අත්හලිය යුතු සිරිත් විරිත් කියන වචනේ තේරුමත් ඒකයි. ඉතින් ඔන්න අපි අත්හල යුතු දේවල් තමයි අනුන්ට හිරිහැරයක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක් ඇතිවන සියලු ක්‍රියාවන් අත්හල යුතුයි. යම් කිසි පුද්ගලයෙක් විසින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් තවත් කෙනෙකුට හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක්, කරදරයක්, විපත්තියක් සිදුවන දෙයක්. ඒ ඒබඳු සියලු ක්‍රියාවන්ගෙන් ඈත් වෙති. ඒකට පාණාතිපාතාදී මේ ප්‍රාණඝාතයද. දැන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං තමයි කියන්නේ. එතන කියන්නේ මොකද්ද? මන සත්‍යයට තිබෙන උතුම්ම වස්තුව තමයි තමන්ගේ ජීවිතේ. හැම කෙනෙකුටම තියෙන හැම ප්‍රාණියෙකුටම තිබෙන උතුම්ම වස්තුව තමයි තමන්ගේ ජීවිතේ. ඕනෑම සත්‍යයක් තමන්ගේ ජීවිතේ සාතයි. තමන්ගේ ජීවිතයට තරම් වෙන කිසි දෙයකට ඒ සත්‍ය නැත්නම් ඒ පුද්ගලෝ අඳුම් කරන්නේ ප්‍රිය කරන්නේ. දැන් අපි හිතමු මහ විපත්යක් එනවා. අපි හිතමු දැන් අපි මෙහෙම බලන ඉන්නකොට ඒක වෙන්නේ නැහැ. අපි හිතමු දෙවිවල සත්‍යෝද්‍යානයේ ඉන්න කොටි වලස්සු උඩු කදාගෙන පැනගෙන දැන් එනවා කියලා. අපි දැන් බනහනවා. මේ එතකොට මේ පැත්තට එහෙම සතෙක් එනවා කියලා අපට දැනගන්න ලැබුණොත් අපි හිස් ලූලු අත දුවනවා. අපි මෙතන ඉන්න පුළුවන් මව්පියෝ ඉන්න පුළුවන් දුවුත් පුතුන් ඉන්න පුළුවන් නෑදෑයෝ ඉන්න පුළුවන් සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන් ඒව ඒ අයත් එක්ක නෙවෙයි ඉක්මනටම දුවන්නේ තමන්ගේ ජීවිත ගව ගන්න. ඒ සැනසීමත් අපට nirupadruta කරදරයක් නැති තැනට දැන් ආව කියලා බලනකොට තමයි කෝ අර ආවද මෙයා ආවද අර ආවද මෙයා ආවද කියලා බලන්නේ. ඒකට තමන්ගේ ජීවිතය රැකගන්න තමයි තමන් ආස කරන්නේ. තමන්ගේ ජීවිතයේ තරම් ඇලුම් කරන තමන් ඇලුම් කරන වෙන කිසිම අස්වක් නැහැ. ඒක බුදුහාඳුරු දේශනා කරන සබ්බේ තසන්ති දන්දස්ස සබ්බේ භායන්ති මත්තුනෝ අත්තානං උපමං කତ୍වා න හනේය න ඝාතේ බණපොතේ සඳහන් කරන බුදුහාමුදුරන්ගේ දේශනාවේ සබ්බේ තසංති දණ්ඩස්ස මේ ලෝකේ වාසය කරන සියලුම ප්‍රාණි මේ මනුස්සයන් විතර නෙවෙයි සියලුම ප්‍රාණි සියලුම ප්‍රාණි කියම මේ මේ මිනිසුන් හැර මේ සත්ත්ව හිංසා කියන්නේ ප්‍රාණි අතිරසංගත සතුන් තිරසංගත සතුන්ගේ ඉඳලා සියලුම දෙනා මනුස්සයන්ගේ පමණ නෙවෙයි සියලුම දෙනා සබ්බේ තසන් දන්දස දඬුවම් විඳීමට බයයි. දඬුවම් විඳීමට බයයි. සබ්බේ භායන්ති මර්ජුනෝ මරණයට බයයි. මරණයට බයයි. එනිසා බුදුහාමර පෙන්වු කරනවා අත්තානං උපමං කත්වා න හනේය න ඝාතේ. Taman උපමාවටගෙන Taman ආදර්ශයටගෙන න හනේය තවත් කෙනෙකුගේ ජීවිතේ විනාශ කරන්න එපා. තවත් කෙනෙකුට හිරියර හිංසා පීඩා කරනවා. මම මගේ ජීවිතය රණු කරනවා. මගේ ජීවිතය රැකගන්නයි මම පීඩකන්නේ. අනුන්ගේ සාධන පීඩන මත ලැබෙනවා නම් මම බිය වෙනවා. මගේ මරණය සිද්ධ වෙන දෙයක් වුණොත් මම අතිශයින්ම බිය වෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ වාසය කරන සියලුම ප්‍රාණීන් ඒ විදිහට තමන්ගේ ජීවිතයට ඇලුම් කරනවා. ඒ නිසා කිසි කෙනෙක් තමන්ගේ ශක්තිය යොදවලා තමන්ගේ බලය යොදවලා තමන්ගේ ශාරීරික ශක්තිය යොදවලා තමන්ගේ පිරිස් බලය යොදවලා කිසිම ශක්තියක් යොදවලා අනිත් අයට කරදර කරන්න එපා ඉරිහැරේ හිතා පීඩා කරන්න එපා ඒ අයගේ ජීවිත විනාශ කරන්න එපා නහනෙය නඝාතේ ඒකට බලන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාම් කියලා අපි සික්ඛාපදයේ සමාදන් වෙනකොට අපි අපේ හිත යන්නේ මොකටද අපි මේ සාහසික අපරාධයෙන් වෙන් වෙනවා. ඒ සාහසික අපරාධයෙන් වෙන් වෙනවා කියනකොට අපේ හිතේ ඇතිවෙනකොට අපේ හිතේ ඇතිවෙන්න ඕන සත්‍ය කෙරෙහි කරුණාව. සබ්බේ සත්තා භවන්තුගේ තත්ත්ව. මේ ලෝකේ වාසය කරන සියලුම ප්‍රාණීන් සපසේ ජීවත් වීමේ ශක්තිය ඇත්තෝ වෙත්වා කියන ඒ මේ සාධාරණ හැඟීම මේ මේ සරුව සත්‍යයන් වෙරෙහි පතල කරුණාවෙන් තමන්ගේ සිත පිහිටුවා ගැනීම ඇති වෙනකොට මොනතරම් අපට අපේ සිත යහපත් පැත්තට යොමු වෙනවා ශ්‍රීලංකාව ජරාසත් ඒ ශක්තිය ඒ හැකියාව ඒ සිතුම් පැතු ජීවිතයේ හැම මොහොතකම පිටවාගෙන ආරක්ෂා කරගෙන කටයුතු කරනවා ඊට වඩා සැනසෙල්ලක් තවත් නැහැ ඊට වඩා අපට හිතන්න බෑ මම නිවැරදි ජීවිතයක් ගත කළා කියන හැඟීම ඇති කර ගන්න වෙන අධ්‍යයක්. ඒ ජීවිත ඊළඟට මිනිසුන්ගේ සත්‍යයන්ගේ මනස යොමු වෙන්නේ තමන්ගේ දේපොළ. දැන් අපි විශේෂයෙන් ඉතින් සංගත ලෝකෙ පැත්තක තියමු. මේ මිනිස්සු තමන්ගේ ජීවිතයේ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන තමන්ගේ දූ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය කරන තමන්ගේ වයස්ගත මව්පියන්ගේ මේ සියලු කටයුතු ඉෂ්ට කර දීමට අවශ්‍ය කරන යමක් අමක් උපයා ගන්න. මහන්සිය, දුක් මහන්සිය. ඒ කාටවත් කාලඟටවත් මේ වස්තුව කියන එක සල්ලි මිල මුදල් කියන එක ඉබේ ගලාගෙන එන්නේ නැහැ. මොනවා හරි උත්සාහයක් කළා ඒකට නිරත වෙලා මහන්සි වෙලා බුද්ධිය යොදවලා ක්‍රියාකාරකම් ඇතුළු තමයි ඒක ලබා ගන්න. ඒක රැස් කරගන්න. ඒ රැස් කරගන්න මොකද? රැස් කරගන්න එක්කෙනාගේ හිතේ මොකක්ද තියෙන්නේ? මේක මට කරදරයක් වුණා වියදම් කරන්න, මගේ දූතරුවන්ට කරදරයක් වුණා වියදම් කරදරයක් කරන්න විතර වෙනත් යුතුකම් සදාචිත කරන්න, මගේ මව්පියන්ට, මගේ නෑදෑයන්ට, මගේ අසල්වාසීන්ට මෙහෙම ගිහිල්ලා මම මේ ජීවත් වෙන සමාජයේ කාට හරි උපකාරයක් කරන්න කියන මහ පුළුල් හැඟීමකින් මේ වස්තුව උපයා ගන්න. එහෙම උපයා ගන්න වස්තුව තවත් කෙනෙක් ඇවිල්ලා බලහත්කාරයෙන් ගන්නවා. එක්ක හොරකම් කරනවා. එක්ක තරජනය කරලා ගන්නවා. එක්ක මංකොල්ල කාලා ගන්නවා. එක්ක රවටලා ගන්නවා. මේක මොනතරම් අසාධාරණද? මේක මොනතරම් අසාධාරණද? මේක මොනතරම් පාපයක්ද? එහෙමනම් අපි ජීවිත ඒ කියන්නේ මේ සියලු සත්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ජීවිතය රැක ගැනීමට අවශ්‍ය කරන එක් එක් පුද්ගලයා විසින් ඒ පුද්ගලයා අනිත් පුද්ගලයාගේ ජීවිතවලට හානි පමුණවන සියලු ක්‍රියාවන්ගෙන් ඈත් වීම වගේම දේපොළ පැහැර ගැනීමෙන් අපි වළකිනවා. අනිත් අය මහන්සියෙන් උපයාගත් දුකසේ මහන්සියෙන් උපයාගත් විවිධ යහපත් කටයුතු Tamanට පැවරී තිබෙන ඒවා ඉෂ්ට සිද්ධ කිරීමට ඕන කියන හැඟීමෙන් උපයාගත් වස්තුව තවත් කෙනෙක් ඇවිල්ලා ඒක බලහත්කාරයෙන් ගන්නවා නම් කොරකමින් ගන්නවා නම් පරිදිනේ කරලා ගන්නවා නම් මල් පොල්ල කාල ගන්නවා නම් මොනතරම් අපවත් ඒ නිසා ඒකත් නොකළ යුතුයි අන්සතු වස්තුවක් අන්සතු දෙයක් ඒ වගේ පැහැර ගැනීම හොරසිතින් ගැනීම හොරසිතින් ගැනීම වලකිනවා නම් ඒකත් සිල්වත්කමේ එක් අංගයක් ඊළඟට තමයි අපි ඔක්කොම අපි මිනිසයන් වශයෙන් විශේෂයෙන්ම අපි කැමති අපි ආත්ම ගරුත්වයක් ආත්ම ශක්තියක් ඇතුව ජීවත් වෙන්න. ගෞරවාන්විත ජීවිතයක් ගත කළා. එතකොට යම්කිසි පුද්ගලයෙක් යම්කිසි තැනැත්තෙක්ගේ හෝ තැනැත්තියගේ ඒ ගෞරවාන්විත ස්වરૂපය විනාශ වීමට විනාශ කරනවා නම් බලාත්කාරයෙන්. ඒක මොනතරම් අපරාධයක්ද? ඒ නිසා තමයි නරක විකල්පියාවන්ගෙන් ඈත් වෙන්න ඕන. ඊළඟට අපි කවුරුත් කැමති සත්‍ය කතා ඇත්ත ප්‍රකාශ කරලා අපට සැනසීම ජීවත් වෙන. තව පිරිසක් ඉන්නවා සම්පූර්ණයෙන් සත්‍ය විකෘති කරලා බොරු කියලා පවත්ලා සමාජයේ නොමගට යවනවා. ඒකත් අපරාධයක්. ඒක අපරාධයක්. දැන් සමහර විට අපි හිතමු ඒක අපරාධයක් කියන්නේ දැන් නඩුවකට ගිහිල්ලා සාකච්ඡා දෙනවා. නඩුවකට ගිහිල්ලා සාක්ෂි දෙනකොට යම්කිසි පුද්ගලයෙක් තවත් කෙනෙකුට පක්ෂපාතීත්ව වෙනවා. එක්ක ඡන්දයෙන් අගතිතියාම, එක්ක ද්වේෂයෙන් අගතිතියාම, එක්ක මෝහයෙන් අගතිතියාමට කල්පනා කරලා ඇත්ත නැත්ත කරනවා. ඇත්ත නැත්ත කිරීම නිසා ඒ පුද්ගලයාට ඇති අයිතිය නැතිලා යනවා. එතකොට ඒකත් බොරුවක් ඒ විදිහක. ඊළඟට මත්පැන් මත්පැන්. ඉතින් මත්පැන් පානය කිරීම සමහර විට අපෙන් ප්‍රශ්න කරනවා අර මුලින් කියපු කාරණා හතරම වැරදි බව අපට වෙනවා. මේ මත්පැන් පාවිච්චි කරලා අපි පැත්තකට වෙලා ඉන්නවා. මොකද මේකදී වැරද්ද. ඒතර මේක තමයි පව උපදවන මූලය. තමන්ගේ බුද්ධිය සිහිය විකෘති තත්වයට පත් කරගන්න. තමන් ඕනෑකමින් ඒ බුද්ධිය සිහිය විකෘති තත්වයට පත් කරගත්තන් පස්සේ ඒ විකෘති මනසක් ඇති. විකෘති බුද්ධියක් ඇති. විකෘති සීක සීයක් ඇති. පුද්ගලයා කරන දේ, කියන දේ, හිතන දේවල ප්‍රතිඵලය අවබෝධ කර ගැනීමට ශක්තියක් නැහැ. අපිට ওই පුත්පත් වගේ පේනවා. මවට ගහලා මැරුවා, පියාට ගහලා මැරුවා, සහෝදරයට ගහලා මැරුවා කියන වාර්තා. ඒ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ වගේ අනිත් දේවල් නැතත් යම් කෙනෙක් පංච සීලයවත් ආරක්ෂා කරගෙන කල්ගත කරනවා නම් එයා සීලාචාරයි. එයා සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඊළඟට අපි හිතමු අපි ඒ වයින් වලකිනවා. අපේ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයෙන් වෙන් වෙලා අපි ඉන්නවා. හැබැයි අපේ යුතුයකම් පැත්ත සම්පූර්ණයෙන් අමතක කරනවා. ඒකත් සිල්වත්කම නෙවෙයි. අරවෙන් වලකින්න වගේම අපේ යුතුයකම් පැත්තත් බලන්න අපි අපි හැම කෙනෙක්ම යම් කිසි මව් කෙනෙකුගේ යම් කිසි පිය කෙනෙකුගේ දරුවෝ. මේ මව්පියෝ අපිව හදන්න, වඩන්න, වර්ධනය කරන්න අපි මේ තත්ත්වයට ගන්න මොනතරම් වෙහෙසක් දරන්නද? මොනතරම් වෙහෙසක් දරන්නද? මොනතරම් කැපවීමක් කරන්නද? මොනතරම් මේ ක්‍රියාශීලීව දුක් මහන්සි වෙන්නද? මේ පුංචි ළමයෙක් කරනකොට අපේ ඉන්න ඒ මව හෝ පියා ඒ දරුවාගේ හැදීම ඒ අපහසුතාවය දැනගත්තන් පස්සේ සමහර විට ඕනෑම නිින්දක ඉඳලා ආවිල්ලා ඒ දරුවා වඩා ගන්න. ඒ විදිහේ දැඩි අවධානයකින් ආදරයකින් අපි ඇත්තට ළමව උපයෝග. ඒකට අපි ඒ ඒම හැදිච්ච දරුවෝ වයසෙන් මෝරලා බුද්ධියෙන් මෝරලා අගපසඟ මෝරලා ක්‍රියාශීලී තත්ත්වයට පත් වෙනන් පස්සේ අර වයස්ගත මව්පියෝ හරි අසන්නයි. වයසද කියලා Taman කටයුතු කරගන්න බෑ තත්ත්වෙටපත්. එවැනි මව්පියන්ට අපි නොසලකනවා නම් ඕවා අපේ ගුණ කර්මයක්. ඕවා අපේ යහපත් සිරිතක්. ඒ නිසා මව්පියන්ට ගන්න. ඊළඟට අපේ බුද්ධිය පහදලා දෙනවා අපේ ගුරුවරු, අපේ වැඩිහිටියෝ, අපේ ආගමික පූජකයන් වහන්සේලා. අපට කොච්චර උපකාර වෙනවද ඒ අය විතර නෙවෙයි අපිට එක එක්කෙනාට එක එක්කෙනාගේ ජීවිත සකස් කරගන්න උපකාර කරන නයින එබඳු උපකාරයක් කරපු එක්කෙනාට අවශ්‍ය වෙලාවක අපි උපකාරයක් කරන්නේ නැත්නම් උදව්වක් කරන්නේ නැත්නම් අපට කරපු සැලකිලි සත්කාර සම්මාන කර යන මෙනෙහි කිරීමක් නැත්නම් අපේ කෝසිරේ කෝ යහපත් දකින්න යහපත් දකින්න අපට බුදුහාඳුරෝ මුලින්ම දුන්න අවවාදනේ යම් කිසි දෙයකින් යම් කිසි කෙනෙකුගෙන් යම් උපකාරයක් කළාම යමක් ලැබුවා නම් ඒක සියයට බාගන්න කියලා. ඉතින් මේ වගේ අපි යහපත් ජීවිත ගත කරන්න ඕන, සිල්වත් ජීවිත ගත කරන්න ඕන. ඊළඟට සද්ධාමෙන් යුතු දමනාන බොහොම මේ කරුතවිලා බොහොම වෙනවා සද්ධාමෙන් යුතු කටයුතු කරන්න ඕන. ඊළඟට බුද්ධිය ඇති කරගන්න ඕන. මේ හොරුන්ට ගන්න බැරි දේ තමයි මේ පින. දැන් මේ පින මේ පින් තුන අත්පත් කරගත්තා. එතනින් යනකොට කාටවත් මේක ගන්න බෑ. ඒක තමන් පසුපස වෙනවා. ඒ නිසා යහපත් ජීවිතයක් ගත කරන පින්තුන් පින්වතියන් ඔය කරුණ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් ඒක මේ ලබාගත් මිනිස්කම වඩා සාර්ථක භාවයට පත් කර ගැනීමට සැනසීමත් බවට පත් කර ගැනීමට ලොකු ශක්තියක් ලොකු අනුබලයක් වෙනවා. ඉතින් ධර්මා දේශනාවලට සවන් දීමෙන් ධර්මානුකූල සිතුම් පැතුම් ඇති කර ගැනීමෙන් අපි ධාර්මිකව හොඳ යහපත් ගතිගුණ ඇතිව ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කර ගැනීමෙන් අපේ චිත්ත සිත තුළ ඇති වෙන පවිත්‍ර චේතනා ශක්තිය තමයි පින කියලා කියන්නේ. මේ ලබාගත් පුණ්‍ය සම්පත්තිය මේ හැමදෙනාටම මෙලොව වශයෙන් සැනසීමත් ජීවිතයක් ගත කිරීමට, පරලොව වශයෙන් සැනසීමත් ජීවිතයක් ගත කිරීමට, අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසීමට මේ පුණ්‍ය සම්ප්‍රාප්ත ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ තැනදී පැමිණවලා නිර්වාණ සම්පත්තියෙන් සැනසීමට මේ පින් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් ධර්ම දේශනාවක් ඉන් ලැබෙන ප්‍රතිඵලය තමයි ධර්මය අවබෝධ කර ගැනීම. ඒ ධර්මය අවබෝධ කර ගැනීමේ අවසාන කියන්නේ ඊළඟට ලැබෙන ප්‍රතිඵලය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමයි අපට නිර්වාණය නිවන් සුව අත්පත් කර ගැනීමට ලැබෙන්නේ මේ සෑම දිනාටම ධර්මාගම කුසල ධම්මහන්දරෝ කාර්ය මණ්ඩලයට පින්තුම් පින්නතියන් අද පින්කමේ දායකත්ව සරණ සියලු පින්තුම් පින්නතියන් ධර්ම දේශනාවත් සම්ඳුන් සියලු පින්තුම් පින්නතියන්ට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමී සැනසී පැමිණවදාල නිර්වාණ සම්පත්තෙන් සැනසීමට මේ පින් ඒකාන්තයෙන්ම ඒත් වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ පුණ්‍ය සම්පා ධර්මයන් මේ සෑම දිනාටම සසර දුකෙන් නිදහස් ලැබන සදාකාලික සැපැති අතුතුන් අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය Thank you. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ 2021 පෙබරවාරි 30 වෙනිදා අපවත් වී වදාළ කෝස්ටේ ශ්‍රී කල්‍යාණී සාමත්‍රි ධර්ම මහත්සංඝ සභාවේ කෝස්ටේ රජමහා විහාර පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ නවකෝරවේ හා නවකොටමුණි ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ධර්මශාස්ත්‍ර ශිරෝමණී බෞද්ධ දර්ශන විශාරද ධර්මශාස්ත්‍ර රසූරි දේවහන්දියේ ශ්‍රී කන්‍යාත් ඒකරාවිදාන නායක මාහිමිපාණන් වහන්සේ විසිනි.